එක්වන්නේ විශේෂයෙන්ම මේ සාකච්ඡාව සඳහා දෙගින් දිගටම සම්බන්ධ වී සිටින අපේ සදහවත් පින්වතුන් දන්නවා අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ දස සංඥාවන් පිළිබඳව කියලා දස සංඥාවන්ගෙන් දසවෙනි සංඥාව ආනාපාන සතිය පිළිබඳව අපි සාකච්ඡා කරන්න ආරම්භ කළා. ආනාපාන සති භාවනාවට අවශ්‍ය කරන పూర్ව කෘත්‍යයන් පිළිබඳව අපි යම් තාක්ෂුරට සාකච්ඡා කළා. පසුගිය සති මේ සතියේ අද අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ආනාපාන සති භාවනාවේ ඉතිරි කාරණාවන් පිළිබඳව කෙටියෙන් නමුත් කිසියම් හඳුන්වා දීමක් සිදු කරන්න. ඇත්තටම මේ පැය ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ සාකච්ඡාව ආනාපාන සතිය සම්පූර්ණ වශයෙන් සමත විපස්සනා වශයෙන් විග්‍රහ කරන්න. නමුත් අපේ සංඥාවක් විදිහට ආනාපාන සතිය හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරමින් මේ සාකච්ඡාව මෙහෙවන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද සුපුරුදු පරිදි ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කරලා තමන් වහන්සේ සතු ධර්මඥානය බෙදා හදා දීමට නිර්ලෝභීව ඔබ කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් වැඩ සිටින්නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති මොරගහේන ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ කර්ම කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ ආනාපාන සති භාවනාවේදී අවශ්‍ය කරන පූර්වක්‍ෘත්‍යයන් පිළිබඳව අපි පසුගිය වතාවේ සාකච්ඡා කරපු නිසා අපි ඊළඟට ආනාපාන සති සමතය පිළිබඳව අවධානය යොමු කරමු කොහොමද අපි හඳුරන්නේ මූලික වශයෙන් මේ ආනාපාන සතිය සමත භාවනාවක් විදිහට පුහුණු කරනකොට මොන පියවර අනුවද අනුපිළිවෙලට අපි ඒ භාවනාව සිදු කළ යුත්තේ කියන කාරණේ සාකච්ඡා කරනවා. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ තිහිපත් කළ පරිදිම අපි ආනාපාන සතිය සම්බන්ධව පූර්වකෘතිය සාකච්ඡා කළා. එහෙමයි. ඉතින් ස්වාමීන් මේ කර්මස්ථානය ප්‍රගුණ කිරීමේදී මුලින්ම වචනයක් යන්නට ඕන සමහර අය ආනාපාන සති කර්මස්ථානේ නැත්නම් වෙනත් කර්මස්ථාන පුරුදු කරලා ඊටාම ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඉතින් අද සාමාන්‍ය සමාජ රටාව අනුවත් ඒ දෙහිම සිද්ධ වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් පැලයක් රෝපණය කරලා ඒ රෝපණය කරපු ගමම්ම ඵල බලාපොරොත්තු වෙන එක වැරදි. ඒකෙන් බලාපොරොත්තු වෙන්න විදිහක් නැහැ. අනිත් එක පුංචි ඵලවල මල් පිපෙනවා කියන්නේ ඒක වැඩිකල් රඳවරොත්තු දෙන්නේ නැහැ. වරොත්තු දෙන්නේ නැහැ. එහෙමනම් ගහ හොඳට වැඩිලායි ඇත්තටම මේ මල් ඵල හට ගන්නට ඕනේ. ඒ නිසා මේ භාවනාව පිළිබඳව දැන් විශේෂයෙන් මේ ආනාපාන සති සම්බන්ධව අපේ පින්නතුල්ලා හොඳට දන්නවා. ඒ නිසා මේ දන්න දෙයක්ම පුන පුනා නැවත කතා කරනවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපේ ස්වාමීන් වහන්සේ ඇත්තට මතක් කළා මේක දස සංඥා තුරෙන් ඇත්තටම අවසාන සංඥාව. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේකේ මූලික කර්මස්ථානය තමයි සෝසතෝව අස්ස සති සතෝ පස්ස සති. සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රාස්වාස කරනවා. ඉතින් භාවනාව ආරම්භ කරන්න මෙන්න මේකෙන්. මෙතේ තව මේක ඉදිරියට ගොඩාක් පියවර තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි මොන පියවරෙන් අපි හිතමු දැන් කෙනෙක් සාමාන්‍ය සිත පිළිබඳ නැත්නම් වේදනා අනුචාන පස්සනාව ආනාපාන සතිය තුළින් හුස්ම රැල්ල අරමුණු කරගෙන කරනවා කියලා. ඒකලත් ස්වාමීන් වහන්සේ භාවනාව හැමදාම පළවෙනි පරියන්කේ ආරම්භ කරන්න ඕන මේ මූලික කර්මස්ථානයේ සෝසතෝ වාස්ස සති සතෝ එහෙම පස්ස සති. ඒ කියන්නේ අපි හැඳුනන්නේ කතරම් භාවනාව කරලා පුහුණුවක් තිබුණත් එක සැරේටම මැදින් කෙලවරකින් පටන් ගන්නේ නැතුව ආරම්භයේ ඉස්සෙල්ල කරලා ඉවර වෙලා තමයි අදාළ තැනට යන්න ඕන කියන එකද අපි හැඳුනමක් කරා. පැහැදිලිවම සාන්නාක. අනිත් එකද මේ භාවනාව හරීම අපි ඒකත් පොඩ්ඩක් මතක් කරලා හිටියොත් හොඳයි. මේ භාවනාව සම්බන්ධ බොහොම සැනසෙලිදායි ඒ වගේම බොහොම සැපවත් භාවනාවක්. සැපවත් භාවනාවක් කියලා කියන්නේ දැන් ඇත්තටම දැන් අපි ගත්තොත් කසින භාවනා, අට්ටික භාවනා වගේ දෙයක් නැස් අරගෙන බලාගෙන සංඥාවක් අරගෙන නිමිත්තක් අරගෙන එහෙම සැහැණ පරිශ්‍රමයක් දරන්න ඕනේ. නමුත් මේ ආනාපාන සතිය හැම නෙවෙයි තමා ළඟම තියෙන හුස්ම රැල්ල දිහා හොඳට සිහියෙන් බලා ඉන්නයි තියෙන්නේ. ඊළඟට සාමාන්‍ය අපි හන්නේ ඉතින් ඒක හැමෝටම ඒක විදිහටම කරන්න පුළුවන්ද දැන්? පැහැදිලි ඒ හුස්ම රැල්ල දිහා බලන් ඉන්නවා කියන වැඩෙත් හැමෝටම පහසු දෙයක් අපි හන්නේ නැත්නම් ඒක ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් හැමෝටම පහසු නෑ. ඇත්තටම දැන් අපි ජීවිතාවෙත් මම හිතන්නේ මේක චුට්ටක් මතක් කරා. කෙනෙකුට අපහසු වෙනනම් ඇත්තටම මේ භාවනාවත් එක්ක ඉදිලා ඉන්න අවශ්‍ය නැහැ. මොකද ආනාපාන සතිය වගේ දෙයක් අපි මොකද හැම දෙයක්ම අතහරමින් යන ගමනක් නේ. එහෙම. ඒ සමහර පින්නතුල්ලා ඉන්නවා සමහර යෝගාවචරයෝ ඉන්නවා මුළු ජීවිත කාලේ මට ආනාපාන සති හරියන්නේ නැහැ හරියන්නේ නැහැ කියලා ඒකත් එක්කම ඔට්ටු වෙනවා. මොකද අර සමහර අයගේ හිතේ අදහසක් ගොඩනැගිලා තියෙනවනේ අපේ අතර මේක බුදුරජාණන් වහන්සේ නමක් පහල කරපු භාවනාව මේ ක්‍රමය තමයි නිවන් දකින්න තියෙන බොහොම වටිනාම හොඳම ඉක්මම්ම ක්‍රමය ආදී වශයෙන් සමහර තැන හඳුනාගත්ත නිසාද මේ ආනාපාන සතිය අතහරින්න කැමති නැත්තේ ඒකෙම එල්ලෙන්න හදන්නේ. ඔව්. ඇත්තටම ස්වාමීනි ඒක තමයි මාත් හිතන්නේ ප්‍රධානම හේතුව. අනිත් එක මේ භාවනාව දැන් අපි අපේ බෝසතාණන් වහන්සේ ගත්තොත් බෝසතාණන් වහන්සේ දැන් මේ අත්ත කිලමතාන යෝගේ කියන්නේ අවුරුදු 6ක් මිනිස්සෙකුට හිතන්නවත් බැරි මහා දුෂ්කර ක්‍රියාවක් කළානේ. එහෙමයි. උන්වහන්සේ මේක කරලා උන්වහන්සේට තේරුණා මේක යායුතු මාර්ගයක් නෙවෙයි. උන්වහන්සේට ඇත්තම සිහිපත් වුණා කියලා මේ සඳහන් වෙනවා අරිය පරිශ්‍රණ සූත්‍රයේ අටුවාවේ ඇත්තම සම්මුත උන්වහන්සේ හිතුවා මට මම පුංචි කාලේ අර පඨම ධානය උපදෝපු ඒ ආනාපාන සතිය ස්මරැල්ල. උන්වහන්සේ කල්පනා කළා ඒක මහා පුදුම සැනසෙල්ලක්. ඒක පාදක කරගෙන මම යථාර්ථය කරා යනවා කියලා තමයි භාගතුන් වහන්සේ මේ ආනාපාන සතිය මුල් කරගත්තේ. එහෙමයි. එතකොට සම්මත ඒක නිසා වෙන්න ඇති සමහර අය මේ භාවනාව අතහරින්නව කැමති නැහැ. එහෙම. හැබැයි කෙනෙකුට මේ භාවනාව මොන විදිහටවත් කරගන්න බැරි නම් මේකත් එක්ක ඔට්ටු වෙන එක සම්පූර්ණ වැරදි. මොකද තව සතර කමටහන් තියෙන බුද්ධානුස්සතිය, මරණ සතිය, මෛත්‍රිය, දසවිධ අනුස්සති භාවනාවක් ආදී භාවනා තියෙනවා. එහෙමයි. ඒතර මේ භාවනාවක් සමත භාවනාවක් හොඳට පුරුදු කරනකොට ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් හුස්ම රැල්ල දැනෙන්න ගන්නවා. එහෙමයි. ඉතින් අර පුරුදු කරපු භාවනාව අමතක කරලා හුස්ම රැල්ලට හිත දා ගන්නවා. ඒ විදිහට භාවනා කරන්න පුළුවන්. අර මම මේක විශේෂයෙන් මතක් කරා මේක මහා සැපවත් භාවනාවක්. එහෙමයි. ඇත්තට සැපවත් භාවනාවක් කියන එක ස්වාමීන් වහන්සේ දැන් මේ හොඳටම තේරෙනවා දැන් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර දින ගණනාවකට මම හිතන්නේ දින 15කට වගේ නේද? මාස 3කට මම හිතන්නේ පාරවීය වනයේට වැඩම කළේ. එහෙමයි. ඒ වගේ කාලයකට. එතකොට මේ කාලය තුල භාග්‍යතුන් වහන්සේට පිණ්ඩපාතේ අරගෙන යන භික්ෂුන් වහන්සේට පමණයි තථාගතයන් වහන්සේ දකින්න පුළුවන්. එහෙනම් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කාලය ගත කරලා භික්ෂුන් වහන්සේලා වෙත වැඩම කරලා තථාගතයන් වහන්සේ වදාරනවා අන්‍ය තීර්ථකයෝ ඇහුවොත් උඹලාගේ භාගතුන් වහන්සේ ඔය කාලය තුල කැලේට ගිහිල්ලා දැන් උන්වහන්සේ අවබෝධයටපත් වෙලා ඉන්නේ මොන විදිහේ සැපයක්ද මොකටද උන්වහන්සේ විවේකීව හිටියේ කියලා ඇහුවොත් වික්ෂුන් වහන්සේලාට කියන කරුණු දෙකක් උදෙසා එකක් තමයි ධිට්ඨ ධම්ම සුඛ විහරණේ මේ ආත්මේම මේ නිවන් සුව විඳීම විවේකය ඊළඟට මේ අනාගතයේ පහළ වෙන සියලුම ශ්‍රාවකයන්ට ආදර්ශයක් පිණිස පස්චිම භවිකයන්ගේ හිතසුව පිණිස හිතසුව පිණිස එහෙමයි එතකොට ස්වාමීනාත තථාගතයන් වහන්සේ එතෙන්දි ප්‍රකාශයක් කරනවා මහණනි තථාගතයන් වහන්සේ කාලය තුළ නිවන් සප වින්දා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ කාලය තුළ වැඩ සිටියේ ආනාපාන සතිය. එතකොට බලන්න ස්වාමීනාත බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සමාධියෙන් තමයි ඒ බොහෝම විවේකයෙන් කාලය ගත කළේ. එහෙම. ඊළඟට දැන් මහා කප්පින ස්වාමීන් වහන්සේගේ කියම කියමන් වලින් උනත් තේරෙනවා. උන්වහන්සේ දැන් භික්ෂු පිරිසක වාඩි වුණාම හරියට ගල් කණුවක් තිබ්බා වගේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මොකද මේ මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ මේ විදිහට කැපිලා පේන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා කියන අනේ ස්වාමීන් වහන්සේ කොතන හිටියත් පින්න පාතේ වැඩියක් පින්න පාතේ වැඩිලා දාන වැළඳුවක් ඊළඟට කොතන හරි බණ අහන්න වාඩි වුණත් ඒ වගේම උන්වහන්සේ විවේකී වැඩ හිටියත් උන්වහන්සේ කැපිලා පේන උන්වහන්සේ බොහෝම ඍජුව නිශ්චලව උන්වහන්සේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ නිශ්චලව ඍජුව සැපසේ වැඩ ඉන්න ප්‍රධාන හේතුව තමයි මහා කප්පින ආනාපානසති සමාධිය උපරිම වශයෙන් පුරුදු කරන කෙනෙක් වඩන කෙනෙක්. එතකොට සාමාන්‍යයෙන් එහෙමනම් දැන් මේකේ මූලිකම දේ තමයි ඉතින් හුස්ම රැල්ල. එතකොට දැන් හුස්ම රැල්ලක් ආස්වාස කරනකොට ආස්වාස කරනවා, පාස්වාස කරනකොට පාස්වාස කරනවා. නැත්තම් හුස්ම හෙලීමේදී හුස්ම හෙලනවා කියලා දන්නවා, හුස්ම ගැනීමේදී හුස්ම ගන්නවා කියලා දන්නවා. එහෙනම්. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේකෙදී මේක කාලයක් ඉතින් ප්‍රගුණ කරන්නට ඕන. හැබැයි දැන් මෙතනදී අපි ජීවිතාවෙත් පිළිබඳ ටිකක් කතා කරා. ඉතින් මේ හුස්ම රැල්ල වදින්නේ නැත්නම් කොහොමද අපි ස්පර්ශ වෙන්නේ කොතනද කියන්නේ ස්පර්ශ වෙන්නේ කොතනද කියලා. ඇත්තටම හුස්ම රැල්ල දැන් අපි හුස්ම රැල්ලත් එක්ක දැන් එහාට මෙහාට යන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙහිම. දැන් ඇත්තටම මේ ආනාපාන සති සූත්‍රයේ පැහැදිලි කරන අර බඹකාර උපමාව එහෙම. යතුගාන ඒ වඩු කාර්මිකයා විශේෂ විශේෂයෙන් ලී ලීරණ කෙනා ලීරණ කෙනා එහෙමයි. ලීරණ කෙනා ඇත්තටම දැන් ඒ කියත දැන් කියක් කලෙත් එක්ක එහාට මෙහාට ඇස් දෙක ගෙනියන්නේ නැහැ. ඒ අර ඉරන්න ඕන සලකුණ මේ තුල තමයි ඒ අවධානය යොමු කරන්නේ. අවධානය යොමු කරන්නේ. ඒ වගේ සමහරවිට දැන් දැන් ගොඩාක් පොත්පත්වල තියෙන නාසිකාග්‍රය කියලා එහෙම සටහනක් ඇත්තට මෙතන දාන්න පුළුවන් කමක් නැහැ. මොකද සමහර අයට මේ කොහේ හරි මේ හුස්ම රැල්ල මේ නාසයේ ඇතුළේ කොටසේ වදින්න පුළුවන්. නැත්නම් සමහරවිට මේ නාසයේ නාසිකාග්‍රය කිව්වහම අපි හන්නේ නාහය අග කියන නහය ඇතුලේ වෙන්නත් පුළුවන් නහයෙන් පිට අග වෙන්නත් පුළුවන් වටේ වෙන්නත් පුළුවන් ඒක තමන්ම ඉතින් හුස්ම අරගෙන බලන්න වෙනවා නේද ඒක ඇත්තට මෙතන අර ස්පර්ශ වෙන තැන මේ අහවල් තැන කියලා කියන එක ඇත්තට වැරදි එහෙම තමන්ම බොහොම කල්පනාවෙන් ඉඳලා තමන්ගේ හුස්ම වැටෙන තැන නැත්තම් වදින තැන තමන් තේරුම් ගන්න ඕන අපි හන්නේ සමාවසර මේ අකමැත්තක් නැත්තම් ප්‍රකාශ කරන්න දැන් සමහර අය ආනාපාන සති කරනකොට අපි හඳුපත් පැහැදිලි කළා වගේම මේ නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්ත කියන එක මේ උඩුතලාග සිහිය පිහිටුව ගන්න. සමහර අපේ හඳුරට පිම්බීම හැකිලිම පිළිබඳ මේ බඩ උස් පහත් වෙන ආකාරය පිළිබඳ සිහිය පිහිටුවලා ආනාපාන සතිය කරනවා. ඒ දෙකම වරදක් නැද්ද? ඒක ඒව ගුරුකුලවලට අයිති එහෙම නැත්නම් එක එක භාවනා සම්ප්‍රදායන්ද? ඒ දෙකෙන්ම එකක් එකම වෙනව නම් ඒ දෙකම වැඩුවට ගැටලුවක් නැද්ද අපි හැමෝටම වඩාත් පාසුවක තෝරගන්නේ? ඔව් ඇත්තටම සම්මත ඒක වරදක් නෑ. අර අපි මෙතන ඉස්මතු කරගන්නේ බුද්ධ දේශනාව නිසා. ඒ ඇත්තටම අපි ගත්තොත් දැන් බුරුම රටේ මහාසිය භාවනා මධ්‍යස්ථානේ, පණ්ඩිතාරාම භාවනා මධ්‍යස්ථානේ, ඒ වගේම අපේ ලංකාවේ මිත්‍රිගල මේ නිස්සරණ වන භාවනා මධ්‍යස්ථානේ වගේ ගත්තහම බොහොම ප්‍රචලිත භාවනා මධ්‍යස්ථානවල බොහෝ සෙයින් මෙහි ආචාර්යයන් වහන්සේලා පින්දීම හැකලීම සෑහෙන උගන්වනවා. ඉතින් මොකද කෙනෙකුට ආනාපාන සතිය බැරි නම් සමහර වෙලාවට සමහර අයට හුස්ම රැල්ල තේරෙන්නේ නැහැ. නමුත් හොඳට මේ උදරය පිම්බීම හැකිලිම හොඳට දැනෙනවා. ඇත්තටම අපහන්නේ මේ මට පවා මමත් සෑහෙන උත්සාහ කරනවා මේ නාසිකාග්‍රය තුළ මේ අවධානය යොමු කරගෙන ඉන්න. ඊට වැඩි බොහොම පහසුවෙන් තේරෙනවා දැනෙනවා අපහන්න මේ පිම්බීම හැකිලිම කරන අවස්ථාවලදී ඉතින් ඒක පහසු නම් කරාට වරදකරන ස්වාමීන් ඒක ඇත්තම හරි වටන. මොකද ඒක සසර පුරුද්දත් එක්ක දැන් පින්වීම හැකිලිම කෙලින්ම යන්නේ ස්වාමීන් වහන්සේ විපස්සනාවට. එහෙම. ඉතින් මම හිතන ස්වාමීන් වහන්සේ සසර විපස්සනා දුක නැති. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් ලොකු පහසුවක් දැනෙනවා අපේ හඳවන්නේ අවධානය එක තැනක රඳවා. ඒක තමයි. මොකද දැන් මහසිය භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ ස්වාමීන් බොහොම ද යෝගාචරයන් වහන්සේලා භාවනාවෙන් ගොඩාක් දිනු වෙච්ච අය බිහි කරපු තැනක්. ඒතර මූලිකම දේ තමයි පිම්බීම හැකිලිම. එහෙමයි. ඒ නිසා පිම්බීම හැකිලිම උනත් කමන්නේ. ඒක ඉතින් අපිට වරදක් කියන්නේ. ඒ ක්‍රම දෙකම ආදුණුකෙක් විදිහට ඉගෙන ගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. ගැටලුවක් නෑ. මොකද අපි ඇත්තටම සිහිය පිහිටුවීමක් නෑ. සිහිය කෙසේ හෝ අපේ සිහිය රඳවා ගැනීම තමයි අපි මෙතන කරන්නේ. අවසර අපි හන දැන් මම හිතන්නේ ගොඩක් අය දන්නවා මේ නාසිකාග්‍රේ මුඛ නිමිති අවට මේ පුෂ්ප මේ ස්පර්ශ වෙනකොට සිහිය පිහිටුවන්න ඕන. අපේ හන්දරන්ට පහසුවක් තියෙනවා නම් ආදුනිකයන්ගේ දැන ගැනීම පිණිස කොහොමද මේ පින්වීම හැකිලිම කරන වෙලාවේදී මේ සිහිය පිහිටවන්න ඕන කියන අපිට අවධානික වශයෙන් අපි භාවනාවට වාඩි වෙලා එහෙම සමහර වෙලාවට දැන් කෙනෙකුට පින්වීම හැකිලිම අල්ල ගන්න නම් ඉස්සෙල්ලාම ඕන නම් අත කියලා උනත් බලන්න පුළුවන්. එහෙමයි. අත තියලා බලපුවහම Tamanට හොඳටම තේරෙනවා දැන් මේ උදරය පිම්බෙනවා හැකිලෙනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ බොහොම හොඳට ඒකට සිත දාගන්නවා. එහෙමයි. පිම්බෙනකොට පිම්බෙනවා, හැකිලෙනකොට හැකිලෙනවා. එතකොට ඉතින් ඒ තුල ස්වාමීන් වහන්සේ සමතය මූලික වෙලා නමුත් විපස්සනාවට තමයි එතන ගොඩක් ස්පර්ශ කරන්නේ. මොකද උදය වය දකින්න ඇතිවීම නැතිවීම දකින්න බොහොම පහසු වෙන්නේ. බොහොම පහසු. පිම්බෙනකොට ඇති වෙනවා හැකිලෙනකොට නැති වෙනවා කියන අදහස හිතට ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. එහෙමයි. එතකොට සාමාන්‍ය කොහොම හරි අර සිහිය නැසෙන සතිය පෙරට කර සතිය උපට්ඨපෙත්තා සිහිය පෙරට කරගන්න අපි උදරයට පෙරට කරගත්තාම අපේ හැම විපස්සනාවට කලින් එතන සමතය පුරුදු කරගන්න බැරිද ඒක? පුළුවන් පුළුවන්. දැන් සමතේ ඇත්තම දැන් එතන මම කිව්වේ එකයි සමතේ වැඩෙනවා. නමුත් විපස්සනාව තමයි බොහොම ඉක්මනින් වටහා ගන්න වටහා ගන්න. දැන් මොකද මේ භාවනා මධ්‍යස්ථානවල එතනින් එහාට උගන්වන්නේ කෙලින්ම විදර්ශනා පැත්ත. දැන් අපි ආනාපාන සතිය කියොත් දැන් අපි භාවනා මධ්‍යස්ථානයේ වගේ ස්ථානවල කෙලින්ම අර අපි විසුද්ධි මාර්ගයේ තියෙන විදිහටම මුල ඉඳලම ඒ සමත කර්මස්ථාන 40න් පුරුදු කළා. ඒ විදිහට තමයි ධ්‍යාන උපදවලා ඒ තුලින් තමයි විපස්සනාව පැත්තට හැරෙන්නේ. එතකොට සම්මත ඉතින් ඔය භාවනාව ඇත්තට මම ඒ මහාසිය භාවනාව බොහොම ටික කාලයක් ඉස්සර දැන් අවුරුදු 25කට කලින් චුට්ටක් පුරුදු කරලා තියෙනවා. නමුත් මහාසිය ක්‍රමයට අපි ඇත්තරම ගිහිල්ලා නැහැ. නැඹුරුන්නේ නැහැ. එහෙමයි. නමුත් ඒක හරි හොඳ භාවනාවක් කියලා නම් මම හොඳටම දන්නවා. එහෙමයි. එතකොට අපි අපේ හාමුදුරුව වැඩියෙන් අත්දැකීම් තියෙන්නේ අනෙක් භාවනාව සම්බන්ධයෙන් ආනාපාන සතියෙම නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්තවට සිහිය පිහිටුවාගෙන සිදු කරන භාවනාව. එතකොට සිහියෙන් යුතුව අශ්වාස කිරීම ප්‍රශ්වාස කිරීම කියන එක. දැන් මෙතෙන්දී අපි කතාවේ තව අවධානය කළා ඕනෑකමින් හුස්ම ගන්න එපා ඕනෑකමින් හුස්ම හෙලන්න එපා ස්වාභාවිකව සිදුවන හුස්ම ගැනීම හෙලීම් ක්‍රියාවලිය දිහා සිහියෙන් නුවණින් බලා සිටීම පමණයි එතන කරන්න ඕන කියන එක. ඒක අපි හඳුනන පළවෙනි අධීරානාපාන සතිය. එතකොට දැන් ඊළඟට කරන්නේ අපි හඳුනන්නේ හුස්ම ගන්න එක පිළිබඳව සිහිය දියුණු කරන එක. මොන දෙව කොහොමද මේ දෙවනි තුන්වෙනි අවස්ථාවේදී සිහිය දියුණුවේ යන්නේ අපිට? ඇත්තටම සාමනහම දැන් එතනදී සාමනහන්සේ ඒ අහපු ප්‍රශ්නෙත් එක්ක අපි අපිට වර්ධින තැනකුත් එතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. එහෙමයි. දැන් දෙවෙනි අවස්ථාව තමයි දීගංවා අසසන්තෝ දීගං අස සාමිති පදානාති දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමිති පදානාති එතකොට සාන්ත දැන් මෙතන කියන්නේ දැන් මට එහෙම යෝගාවචරය භාවනා කරන අය හම්බෙලා තියෙනවා දැන් මෙතන කියන්නේ දීර්ඝ හුස්ම ගන්නකොට දැන් දීර්ඝව හුස්ම ගත්තා කියලා දන්නවා. ඊළඟට කෙටි දීර්ඝව හුස්ම හෙලනකොට දීර්ඝ හුස්ම හෙළුවා කියලා දන්නවා. එහෙම. එතකොට සම්මා රස්සන්ම ඒකත් මේකටම යොදා ගන්නවා. එතකොට මේ ලේසි මේක. ඊළඟ පියවර තමයි රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. කෙටිව හුස්ම ගන්නකොට කෙටිව හුස්ම ගන්නවා කියලා තේ යෝගාවචරය දන්නවා. ඊළඟට දීර්ඝ කෙටි හුස්ම හෙලනකොට ප්‍රාශ්වාස කරනකොටත් ඒ යෝගාවචරය දන දැන් මම කෙටිව තමයි හුස්ම හෙලන්නේ කියලා. එතකොට සමහත් දැන් මෙතන බොහෝ දෙනා හිතාගෙන ඉන්න මේක පාඩමක් වගේ ආ දැන් ඔන්න මුලින්ම ආශ්වාස ප්‍රාශ්වාස හොඳට පුරුදු කරා දැන් තියෙන්නේ දීර්ඝ කොටස ඊළඟට රස්ස කොටස. එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. එහෙමයි. මෙතන සමහරවිට එක වචනයක් තියෙනවා අපි ඒ කර්මස්ථානයේ මේ වචනේ අල්ලගත්තම වරදින්නේ මෙතන තියෙන වා කියලා නිපාතයක්. දීගං වා. හෝ කියන්නේ. හෝ කියන්නේ. එතකොට සංස දැන් ඒකෙන් පැහැදිලි වෙනවා මේකෙන් කියන්නේ සමහර වෙලාවට අපි හුස්ම ගන්නකොට එක ගානටම හුස්ම ගන්න ස්වභාවයක් නැහැ ඒක වෙලාවකට සමහර දීර්ඝ හුස්ම ගන්නවා. සමහරලාට කෙටිව හුස්ම ගන්නවා හුස්ම හෙලනවා එහෙම ඒ වගේ අවස්ථා තියෙනවා සමහර ගාන සමහරට දිගට හුස්ම අරගෙන කෙටියෙන් හෙලන්න පුළුවන් කෙටියෙන් හෙලන්න පුළුවන් කෙටියෙන් අරගෙන දිගට හෙලන්න දිගට හෙලන්නත් පුළුවන් එතකොට මේක විවිධත්වයක් තියෙනවා ඊළඟට තව දෙයක් දැනගන්න ඕන මේ හුස්ම ගන්නකොට සමහර ආනාපාන සති කරන බොහෝ දෙනෙකුට දැන් දැන් හොඳට හුස්ම රැල්ලට දැන් හිත දාගෙන ඉන්නකොට සමහර වෙලාවට එක නාස්පුඩුවකින් හුස්ම පිට වෙනවා තව සමහරලාට අනිත් නාස්පුඩුවෙන් ඇතුළේ නවත්තා පියනවා. එහෙමයි. එතකොට ඒ වගේ ඒ දැනීම නේද? දැනීම. එහෙමයි. ඒකත් අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේ සමහර වෙලාවට මේ මේ හුස්ම හුස්ම අපිට දැනෙන්නේ සමහරලාට දකුණු පැත්තකින් ඊළඟට පිට කරන්නේ වම් අත වම් පැත්ත සමහර දෙකෙන්ම පිට වෙන අවස්ථා වෙන්න පුළුවන්. නමුත් අර දැනෙන්නේ සමාජයේ එක පුඩුවකින් යනවා වගේ වෙන්න පුළුවන්. හෙම්බිරිසාව හැදිලා නහය බ්ලොක් කියලා තියෙන කොටත් එහෙම වෙන්න පුළුවන් නේද? වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් මෙතන අර වා කියන වචනේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන කියන්නේ මේ ලොකු කොට නැත්තම් දිග කොට ඒවා ඇවිල්ලක් නෙවෙයි. එහෙමයි. නැත්තම් මේ හුස්ම රැල්ල දිග කොට හොයන්න යෑමක් නෙවෙයි මෙතන කියන්නේ. මෙතන පැහැදිලිවම කියන්නේ එහෙම දැන් අර මූලික කර්මස්ථානය තුළ ඉන්නවා ආස්වාස කරනවා හුස්ම රැල්ල පුරාම සිහිය පවත්නවා ඊළඟට මේ විදිහට දැන් කාලයක් භාවනා කරනකොට දැන් ඔන්න දැන් මෙයාගේ හිත දැන් ටිකක් මේ සංසුන් වීගෙන සංසුන් වීගෙන එනවා ඊළඟට මේ කර්මස්ථානය තුළ ඒ හොඳට ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඊළඟට දැන් දෙවනි පියවර හැටියට මොන දැන් එයා බලනවා දැන් මේ හුස්ම රැල්ල හුස්ම රැල්ලේ දැන් විවිධත්වය හොයනවා ඒ කියන්නේ එතරම් විවිධත්වය හොයන්නේ තවත් මේ සතිය සියුම් කරන්න එහෙම එතකොට දැන් දීර්ඝව හුස්ම ගත්තා එයා දීර්ඝ හුස්ම ගත්තා කියලා දන්නවා එහෙම ඊළඟ දීර්ඝ හුස්මක් හෙළුවා එයා දන්නවා දැන් මම මේ දීර්ඝ හුස්මක් කෙළුවා. ඒකෝර සාමද බලන්නේ සතිය පියවරෙන් පියවර පියවරෙන් පියවර දින් වෙනවා. ඒ කියන්නේ කාරණා හතරක් සම්බන්ධයෙන් සිහිය තියෙන්න ඕන. ඒ කියන්නේ දිග හුස්ම දිගට ගන්න හුස්ම දිගට හෙළන හුස්ම. කොටට ගන්න හුස්ම කොටට හෙළන හුස්ම. අපි හඳුරු මතක් කළ විදිහට දිගට අරගෙන කොටට හෙලන්න පුළුවන්. කොටට අරගෙන දිගට හෙලන්න පුළුවන්. ඒ විදිහට විවිධ වෙන්න පුළුවන්. ඉතින් ඒ විවිධත්වය අඳුන ගන්න නම් ඒ හැම හුස්ම රැල්ලක් පිළිබඳවම සිහිය තියෙන්න ඕන. එතකොට ඒකෙන් කාරණා දෙකක් වෙනව නේද අපි හඳුනන දැන් හුස්ම ගැනීම හෙලීම පිළිබඳව සිහිය තියෙන්න ඕන ඊට පස්සේ දිගයිද කොටයිද කියලා දැනගෙන සිහිය තියෙන්න සිහිය තියෙන්න ඕන ඒතර ওই දෙකක් එක සැරේ කරන්න පුළුවන්ද අපි හඳුනන ඒක තමයි අර ඒ සතිය සංගත පුරුදු කරාට පස්සේ තව ඉදිරියට යනකොට තව ඔකේ විශාල පියවර රාශියක් තියෙනවා. එහෙමයි. එතකොට ඇත්තටම දැන් එහෙම බොහොම සියුම්ම සිහිය හොඳට දාගෙන ඉන්නකොට සාමහන්ස ඒක ඇත්තටම අපට තේරෙන්න පටන් ගන්නවා. දැන් ඕනම දෙයක් එහෙමනේ. අපි දැන් බොහොම සිහියෙන් වැඩ කරනකොට සම්මා සමහරලාට පියවරෙන් පියවර පියවරෙන් පියවර හුද්දට දැනෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඒ වගේ දැන් මේ ආස්වාස පාස්වාස කිරීමේදී දැන් හුස්ම හැලීම හුස්ම ගැනීම දෙකම බොහෝම සිහියෙන් කරනකොට ඒ හුස්ම රැල්ලේ විවිධත්වය එයාට දකින්න පුළුවන්. දැන් ඒක අර එකපාරම කෘතිමව කරන එකක් නෙවෙයි. හොඳට දැන් අර මූලික කර්මස්ථානයේ සමාධිමත්ව ඉන්නකොට එයා දකිනවා දැන් මේ හුස්ම රැල්ල මේ දීර්ඝ හුස්මක් පිට වුණා. අන්න ඒක දැනගන්නවා. ඊළඟට කෙටිම හුස්මක් පිට වුණා නම් ඒක එයා දැනගන්නවා. එතකොට සමහරවිට මේ දිග කොට කියන මේ හුස්ම රැලි මෙතනදි කියන්නේ මුළු හුස්ම රැල්ල පුරාවටම සිහිය පවත්වනවා කියන එක. එහෙමනම් ඇත්තටම දැන් ඔන්න අපි තේරුම් ගන්න පළවෙනි කස්වාස ප්‍රස්වාස කිරීම පිළිබඳව සිහිය පිහිටවනවා. ඊට පස්සේ කරනු ලබන ආශ්වාස ප්‍රශ්වාසය දිගද කොටද කියලා සිහිය පවත්වාගෙන. ඒතකොට සිහිය තව තව තීව්‍ර කරනවා. එතකොට අපි හරිය තුන්වෙනි අවස්ථාවක් යනවා එතකොට. ඒක තවත් තීව්‍ර කරගන්න. ඔව්. ඇත්තටම තමයි එතන චූටි දෙයක් මම කියන්නම් අපේ මනස දිගද කොටද අර සමහර කෙනෙකුට ඒක නැවත වර්ධවා ගන්න පුළුවන්. එහෙම. එහෙම ගත්තොත් ඒක ලොකු ගැටලුවක්. ඒ ඇත්තටම දැන් අර ප්‍රාණ යාම කියලා දැන් අපි මේ යෝගා තියෙනවනේ යෝගාභ්‍යාස. එතන ප්‍රාණ කියලා කියන්නේ හුස්ම දෙය. එතන ප්‍රාණයක් හැටියට දෙන ආත්මයක් හැටියට තමයි මේ Hindu අය ඒ යෝගා මේ යෝගාභ්‍යාස කරන අය ඒක ප්‍රාණේ ආත්මයක් හැටියට ගන්නෙ. නමුත් අපි මේක ගන්නෙ ඇත්තටම අනාත්ම දෙයක් හැටියට උස්ම රැල්ල ඇති දෙයක් නෑ. ඒක අපි මේක මේක අපිට වසංගේ පවත් ගන්න බෑනේ. මේක අපි අනාත්මයක් හැටියට ගන්න. ඒ නිසා මේ මූලික තැන ඉඳලම අපි අර ස්වාමීන් වහන්සේත් ඒක මතක් කළා ස්වභාවික හුස්ම රැල්ලටමයි අපි මේ සිහිය දාන්නේ. ඊළඟට සම්පත ඊළඟ අවස්ථාව අපි දැන් අපි හන්නේ එතනදී තව දෙයක් මතක් කරගන්නවා දැන් මේ අනාත්ම විදියට හුස්ම ගන්න කොහොමද කියන එක කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක අපි දැන් මේ වගේ ලොකු වැඩවලට යන්න තරකයි එහෙම මොකද දැන් අපි එතන අනාත්ම ලක්ෂණයක් ගැන හිතන්නේ ගියොත් අපිට ආනාපාන අපි දැන් මේ සමත පැත්ත මේ විදිහට කරගෙන යනවා දැන් මෙතන නාසිකාග්‍රය කියන එක එක්තරා විදිහක නිකන් ජනේලයක් වගේ නං ජනේලෙන් හුස්ම එළියට යනවා පිට වෙනවා කියන එක කවුරුවත් කරන දෙයක් නෙවෙයිනේ ඒක ස්වාභාවික වෙන දෙයක්. අන්න ඒ වාගේ මම හුස්ම ගන්නවා මම හුස්ම හෙලනවා කියන හැඟීමෙන් තොරව මෙන්න මේ හුස්ම ගැනීමක් වෙනවා හුස්ම හෙලීමක් වෙනවා ක්‍රියාකාරීකමක් වෙනවා කියන විතරක් දැන ගැනීමද ඔව් ඇත්තම දැන් මම ඒකයි සනස කියන්නේ ස්වභාවික හුස්ම මට ඒක කියන්න අවශ්‍යතාවය උනේ ස්වභාවික හුස්ම රැල්ලට හිත දාන්න ඕනේ. නැත්නම් අපි හිතලා හුස්ම ගන්න එක උතන ආත්ම සංඥාවක් එනවා. එනවා. එහෙමයි. ඒක දැන් මොකද අපි දැන් මම දැන් හොඳටම දැන් තමන් මෙතන මහ ලොකු යුද්ධයක් නේ. එහෙම. එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ ස්වභාවික හුස්ම රැල්ලටමයි හිත දාන්නේ. ඒකට ඇත්තටම අනාත්ම ලක්ෂණය තමයි ඒ ඔස්සේ ඒ දිගුව යන්නේ. යන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ඔය දැන් පියවර දෙකක් උතන කිව්වා. ඊළඟට තියෙන පියවරක් සබ්බකාය පටිසංවේදී අසසිස්සාමිති සික්කති පසසිස්සාමිති සික්කති එතන දහම්. එතකොට සබ්බකාය සියලුම කය. එතකොට දැන් මේ සියලුම කයකම සමහරව භාවනා කරන ගමන් මේ කය දිහා බලනවා. ඉතින් එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ අක්ෂාබ්බකාය කියලා කිව්වහම සමහරව මේ මේ පාදාන්තයේ සිට කේශාන්තයේ දක්වා මුළු කය කියලා හිතනවා. ඒ කය කියලා හිතන ඒ කය කියලා හිතනවා. නමුත් මෙතන කය කියලා කියන්නේ සබ්බකාය දැන් අක්ෂාශ්වාස කාය කියන එක නේද? හරි අක්ෂාස පස්වාස කාය සංකාරෝ. ධර්මයේ සඳහන්. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාස තමයි මෙතන කය හැටියට ගන්න. මොකද ඇත්තටම මේ කය හැදිලා තියෙන සාංශ මූලිකම දේ හුස්ම රැල්ල ටිකනේ. හුස්ම වැටුනත් නැත්නම් මේක තියෙන විදිහක් නැහැ. කය පැවැත්මක් නැහැ. කය පැවැත්මක් නැහැ. එතකොට මේ කය සකස් වෙලා තියෙන හුස්මෙන්. එතකොට මේ අපි එතනදී අර විශේෂයෙන්ම බලන්නට ඕන අර මුළු කයම ස්පර්ශ කරමින් කිව්වහම අමුතු දේවල් වලට මේ කය දිහා නැත්තම් මූණ දිහා හිත යොමු කරන්න හොඳ නැහැ මේ ඇඟදී. ආ මේ කය තමයි බලන්න කියන්නේ. එහෙම එකක් නෙවෙයි. අර අවධානය වැඩ තවත් වැඩි කරමින් හුස්ම රැල්ල තුලම හොඳට ඒ සමාධි ස්ථාපිත කරගන්න. ඒක තමයි ඇත්තටම සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ පියවර ඉස්සරහට ගියාම අපි හනේ එතනදී මම මෙහෙම කිව්වොත් දැන් සබ්බකාය පටිසංවේදී කියන තැනදී මුළු කය කියනකොට දැන් හුස්ම රැල්ල ස්පර්ශ වෙනව ඉස්සෙල්ලම තන. ඒක තමයි ආරම්භය. ඊට පස්සේ ස්පර්ශ වීගෙන ඇතුළට යනවා. ඒක තමයි මැද. ඊට පස්සේ ඒ ස්පර්ශය නවතිනවා. ඒක තමයි අග. ඒතර මුල මැද අග හරියට දැනගෙන ඒ දේ කිරීම සබ්බකාය පරිසංවේදී කියන අදහසින් ගන්න පුළුවන්. ඔව් එහෙම ගන්න පුළුවන්. ඇත්තටම දැන් ඒක වරදක් නෑ. හැබැයි සාමාන්‍ය ආනාපානසතියදී අපි අර දන්න ධර්ම කාරණා වැඩි මේ සතියට ගලපන්න ගියොත් එහෙමයි. ටිකක් අර භාවනාවට බාධාවක් වෙනවා. නෑ මෙතනදී අපි හන්නේ මේ ධර්මකරණා කියලා කිව්වේ මේ විපස්සනාවට යනව නෙවෙයි. අර මුළු කය කෙරෙහි ඒ කියන්නේ සබ්බ කාය කියනකොට ඒ මුල මැද අග කියන ඒ හුස්ම රැල්ල පිළිබඳව සම්පූර්ණ අවධානය තියෙන්න ඕන කියන එක නේද? ඒක අනිවාර්යයි. එහෙමයි. මුළු හුස්ම සානස කීපක දැන් තමයි මට වැටහුණේ. ඇත්තටම ඒ හුස්ම රැල්ල පිළිබඳවම හොඳට සතිය පවත්තනවා. එතකොට ඒක තමයි අත්‍තරම සබ්බකාය කියලා කිව්වේ. එහෙමයි. එතකොට දැන් මේ විදිහට දැන් බලන්න එතකොට දැන් පියවරෙන් පියවර දැන් මේක දීර්ඝ හුස්ම ගත්තත් කියන්නේ හිතලා මේ හැම එකම සතිය තියෙනවා. සතිය තියෙනවා. එහෙනම් දැන් මේ එතකොට දැන් මේ සබ්බකාය මුළු හුස්ම රැල්ලේ තුලම අර දැන් අර ඒකනේ අපි මම අර මුලින්ම කිව්වා සානසර මතක ඇති ගිය සාකච්ඡාවේදී අර අපි ගණන් කරන ක්‍රමයට ගියාම ඔන්න ඔතන වගේ පොඩි ප්‍රශ්නයක් හිටිනවා කියලා. මොකද දැන් මේක නිකන් චක්‍රයක් වගේ දැන් අපිට මේ මුළු මේ සබ්බකාය මේ මේ හුස්ම රැල්ලේම හිත පවත්වන්න පුළුවන්. දැන් ඔය හරියට එනකොට ගණන් ගන්න එක නවත්තන්න ඕන කියන්නේ. ඒතකොට ඒ කියන්නේ සිහිය දැන් හොඳට පිහිටවලනේ තියෙන්නේ. එතකොට මුලදී සතෝ අස්ස සති සතෝ පස්ස සති කියනකොට තමයි ගැන ගැන දැන් හැබැයි මේ මුලින් අනිත් දෙවෙනි තුන්වෙනි අවස්ථාව වෙනකොට ගැන ගැන හිතුවොත් ඒ කියන්නේ තාම සීනේ හරිද අපි දැන් අරක කර පුරුද්ද මූලික වශයෙන් තිබුණොත් මම මේ විසුද්ධි මාර්ගයට අභියෝග කරන්න අතර විසුද්ධි මාර්ගයට මම බොහොම කැමතියි නමුත් මගේ අදහසක් ඇත්තටම මේ අපි මුලින් අර දේ පුරුදු කරගත්තොත් ඒක අපි අර දැන් අර සාමාන්‍ය කතාවට තියෙන පෙන පහුරක් අපි උපයෝගී කරගන්නේ ගඟක් අරණය කරන්නනේ ඊට පස්සේ ඒක පහුර කරේ තියගෙන යන්නේ ඒ වගේ දැන් මේ සිහිය පුරුදු කිරීම සඳහා ගණනය කිරීම කරලා දැන් සිහිය එක්තරා මට්ටමක ස්ථාවර වුණාට පස්සේ ආස්වාස එතනින් අර ගණන් කරන එක අතහරින්න ඕනේ ඊට පස්සේ දිගද කොටද කියලා බලන්න වෙනම සිහියක් හිතවන්න පුළුවන්. තර්ක කරන කිසිම තේරුමක් ඇත්ත සාමාන්‍ය කියන එක මොකද විසුද්ධි මාර්ගය වැනි වටිනා ග්‍රන්ථයක බුද්ධ ഘോഷාචාර්යන් වහන්සේ වගේම අපේ මහා විහාරයේ මුචුන් වහන්සේලා ඒක මහා නොගැලපෙන දෙයක් නම් අනිවාර්යෙන් මේ ග්‍රන්ථයක කියන්නේ නැහැ නේද? එහෙමයි. ඒක ඇත්තටම හොඳ ක්‍රමයක්. නමුත් අර මගේ අදහසක් තමයි මම කිව්වේ. එහෙමයි. එතකොට අපි දැන් තුන්වෙනි අවස්ථාව සාකච්ඡා කළේ හතරවෙනි අවස්ථාවට එනකොට හතරවෙනි අවස්ථාව තමයි පස්සම්බයම් කාය සංකාරං අස්සසිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිති සික්කති එතකොට සමහර දැන් මෙතනදි කියන්නේ අර හුස්ම කියන්නේ අර ආස්වාස ප්‍රාස්වාස සංසිඳුමි එහෙම පස්සම්බයං පස්සම්බයං සංසිඳුමි ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා මොකද අපි හන සංසිඳුවනවා කියන එකෙන් අදහස් සංසිඳුවනවා කියලා කියන්නේ ඇත්තටම එතන අපි ඒක තේරුම් ගන්නවා දැන් මේ භාවනාවේදී මේ සංසිඳවීම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මේක අපේ සිහියෙන් ඉන්නකොට මේ සංසිඳීම මේ කයේ සංසිඳීම මේකෙන් අදහස් කරන්නේ මේ ගොරෝසු දෙයක් සියුම් කරනවා කියන එක හරි සම්පූර්ණ ගොරෝසු දෙයක්. අපි දැන් ගත්තොත් දැන් අර අර මහා කප්පින සාමණේරට තැන දුනත් බලන්නකො උන්වහන්සේ හැම වෙලේම බොහොම නිස්සලව ඉන්නවා කියලා කියන්නේ අර බොහෝම තැම්පත්. ඒ කියන්නේ මේ ආනාපාන සමාධිය හොඳට ස්ථාවර වුණාට පස්සේ සාන්ත හැම වැඩක්ම හරිම පිළිවෙලයි, හරිම සංවරයි, හරිම සංසුන් බාහිර ශරීරේ පවා. එහෙමයි. එතකොට දැන් හුස්ම රැල්ලේ දැන් මේ හුස්ම රැල්ලක් දැන් අර ගොරෝසුව දැන් අපිටම ගොරෝ ගොරෝ දැන් කෙනෙක් සාම සමහර මිනිස්සු ඉන්නවා හා ගාලා ඉතින් හුස්ම ගන්නවා ඒක බොහොම ඕලාරික විදිහට එහෙම ඊළඟට දැන් බලන්න ගොරවනකොට එහෙම ඉතින් ඒක ඒ පුදුම විදිහේ ඒකේ ගොරෝසු ස්වභාවයක් තියෙනවා නමුත් දැන් සමහර වෙලාවට අර කෙනෙක් වෙහෙසිලා ඉන්න වෙලාවේ කොහේ හරි දුවලා ඇවිල්ලා ඉන්න වෙලාව හුස්ම ගන්න වෙලාවට හරියට කායික විඩාවක් වගේ විඩාවක් කියනවා. එතන ඇත්තට බලන විදිහට වෙහසක්. අපි හිතමු දැන් බොහෝම සැහැල්ලුවෙන් භාවනාවක් නැතත් හරීම විවේකයෙන් අපි හිතමු යම් කිසි හොඳ තැනක විවේක ස්ථානයක බොහෝම සැහැල්ලුවෙන් හිතට කිසිම බරක් නැති ඉන්නකොට හුස්ම ගන්නවද කියලාවත් තේරෙන්නේ නැති තරමට පුදුම සහනල්වක් වෙනවා. එහෙමයි. එතකොට එහෙම සැහැල්ලු වෙන්නේ අර හුස්ම රැල්ල තුනී වීගෙන යන නිසා නේද? තුනී යන නිසා. මොකද සහ අර හුස්ම රැල්ලට හොඳට සිහිය දාගත්තට පස්සේ මේ කයයි සිතයි සියල්ලම සංසුන් වෙනවා. එහෙමයි. එතකොට දැන් මේ සංසිඳ වීම කියන එක ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්. දැන් බොහෝ දෙනා පොරබදන හරි වැඩේ මට වැටහෙන්නේ නැහැ, මට දැනෙන්නේ නැහැ. දැන් සමහරව හිතානින්නේ මේ හුස්ම රැල්ල මේ හොඳටම ඉතින් දුම්බටේ වගේ තේරෙන්න ඕනේ. නමුත් එහෙම එකක් නෙවෙයි. දැන් මේ භාවනාව දියුණු වීගෙන යනකොට දැන් මෙතන හොඳට තේරෙනවා පස්සම්බයන් කාය සංකල්ප. එතකොට මේ සංසිඳුවමින් තමයි දැන් මේ ගමන යන්නේ. ඒතර මේ දැන් සංසිඳුවමින් කියන වචනේ පොඩ්ඩක් මට පැහැදිලි කරගන්න ඕන. ඒතර එතෙන්දී පොඩි හැඟීමක් එනවනේ මේක අපි මේක හුස්ම රැල්ලට අපිට ඕන දේ කරනවා වගේ කියන අදහසක්. මොකද ඒ ඒකද කරන්නේ? එහෙම නැත්නම් සංසිඳන හැටි බලමින් කරනවා කියන එකද? සංසිඳන හැටි බලන්නේ. අපිට 아무තෙන් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ නේ. මොකද අපි දැන් එහෙම 아무තෙන් එක එක දා අපි කරන්න ගියොත් ඒක අර මුලින්දලම අර දිග කොට මුකුත් කරන්න දෙයක් එහෙමයි. ඒ වෙන දේ බලාගෙන හොඳ වචනයක් මේක දිහා දකින්නේ තමයි ඉස්සරහට යන්නේ. එහෙම. එතකොට දැන් මේ සංසිඳේවා දැන් මොකද දැන් මේ සිහියෙන් ඉන්නකොට මේ සංසිඳීම ඇති වෙනවා. ඒකත් දැනගන්නවා. එහෙම. ඉතින් සතියන දියුණු කරන්නේ. එහෙම. එතකොට දැන් මේ සංසිඳීම කියන එක හරියම අවශ්‍යයි සමාධිය පිණිස. කයේ සිතේ සැහැල්ලුව තමයි සමාධියට ගොඩාක් උපකාර වෙන්නේ. දැන් කාය පස්සද්දි චිත්ත පස්සද්දි ගාවට දැන් අපි ගත්තම දැන් බොජ්ජංග ධර්ම වලත් පස්සද්දි සම්බොජ්ජංගේ ගාවට සමාධි සම්බොජ්ජංග. සමාධි සම්බොජ්ජංග. ඒතර මේ කයේ සිටෙහි සැහැල්ලුව ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන් සමාධියට උපකාර වෙනවා. මොකද ඒ කයසිත සැහැල්ලු වීම සුවයක්. සහයක් සුඛිනෝ චිත්තං සමාධියති අන්න හරි. එතකොට කයසිත සුවපත් වෙනකොට සිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙනවා. එහෙමයි. එතකොට සාන්නස දැන් ඔන්න දැන් අපි පියවර දැන් ඔය හතර හතරක් කිව්වා. කිව්වා. ඒ හතර ස්වාමීන් වහන්සේ අතරම සතිපට්ඨාන වශයෙන් ගත්තොත් කායානුපස්සනාවට වැටෙන හතර. අවසර අපි යන්නේ දැන් සතිපට්ඨාන කියන්න කලින් මට තියෙන අදහසක් මම මතක් කරන්නද? දැන් මෙතන මේ දස සංඥාවන් ගැනනේ කියන්නේ. එතකොට දැන් මේ හාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩ වෙච්ච හාමුදුරුවෝ කෙනෙක්නේ. ඒතර ලෙඩේ ගැනම හිත හිතා අනේ රිදෙනවා අනේ රිදෙනවා කීකේ හිත හිතා ඉඳෙද්දී ওই ලෙඩේ තව වැඩි වෙන්න පුළුවන්. ඒතර මේ සංඥාව වෙනස් කිරීම තුල ආනාපාන සතියට යොමු කරලා උස්ම ගැනීම හෙලීම පිළිබඳව සිහි පිටුව ගැන සංඥා ඇති කරගන්නවා. ආනාපාන සති සංඥාව ඊළඟට ඒ හුස්ම රැල්ල දිගද කොටද ආදී වශයෙන් සිහිය පිහිටවනවා ඊට පස්සේ මුල මැද ආග බලනවා ඒ කියන්නේ සබ්බකාය කියන ස්වභාවය ඊළඟට සංසිඳන ආකාරය බලනකොට අපේ හඳුරන්නේ එතන කිසියම් සුව සංඥාවක් ඇති වෙනකොට අර වේදනා සංඥා තුනී කරගන්න ඒක උපකාර වෙනවා නිසා වෙන්න පුළුවන් නේද මේ ආනාපාන සතිය මේ මේ ගිලන් භික්ෂුන් වහන්සේ නමකට වැඩක් අනුදැන වදාළන්නේ අනිවාර්යෙන්ම දැන් සංඥාව දැන් අර يعني සම්පූර්ණම අනිත් පැත්තට සංඥාව හැරවීම එහෙමයි හැරවීම හඳුනාගත්තේ නැත්නම් වේදනාවක් මොකක්වත් දැනෙන්න විදිහකුත් නැහැ එහෙමයි එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේට අර අමාරුකම් ඔක්කොම දැන් වෙන පැත්තකට වෙන අවධානයකට යොමු කරාම අර පීඩාව අඩු වෙලා යනවා අර පීඩාව අඩු වෙලා යනවා ඒ ඇත්තටම මේ වගේ දෙයක් තමයි අපි ධර්ම මෙලෝ වශයෙන් උන්වහන්සේ කායිකව සුවපත් වුණා කියලා සූත්‍රයේ සඳහන් වෙනවනේ. එහෙමයි. ඇත්තටම අර පිළිච්ච අර සංඥා විපල්ලාප හැටියට අපිට හිතන්න පුළුවන් අනේ අර නිත්‍යයි කියන සංඥාවත් එක්කනේ මට රෙදෙනවා මට වේදනයි මට අමාරුයි. ඔය දුක වැඩි වෙන්නේ මේ නිත්‍ය සංඥාවත් එක්ක. ඒ නිත්‍ය සංඥාවත් එක්ක. ඒකට ඒ සංඥාව අනිත් පැත්තට හරවපුවාම උන්වහන්සේට දැන් ඒක හිතන්නවත් දෙයක් නැහැ. ඇත්තටම සමහර වෙලාවට අපිට වුණත් අපිට දැන් කායික මොන හරි අපේ අපහසුතාවයක් තියෙන වෙලාවක වුණත් සාමාන්‍යයෙන් ඇත්තටම ඒ දේ අපි අමතක කරලා වෙනත් දෙයකට හිත යොමු කරොත් අර කමතක වෙලා යනවා. එහෙමයි. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. පැහැදිලිවම. දැන් හිත කලබල වෙච්ච අවස්ථාවකදී අපිට හිත ඒකාග්‍ර කරගන්න පොඩි භාවනාවක් කරාම අර මානසික පීඩාවන් මේ චිත්ත ආවේග ඔක්කොම සමනය කරන්න ඒක ලොකු ශක්තියක් වෙනවා ඇත්තටම. ඒතකොට අපි හැම දැන් ඔන්න කාරණා හතරක් පිළිබඳව සිහිය පිහිටුව ගන්න ආකාරයේ සිහිපත් කළා. ඒතර සතර සතිපට්ඨානය සම්බන්ධ කරන්න අපි හැඳුරුවෙන්දී වෑයම් කළා. ඇත්තටම සම්බන්ධ මෙන්න මේ හතර අපට සතර සතිපට්ඨාන කියන්නේ කායානුපස්සනාවට ගන්න පුළුවන්. ඇත්තටම ඒ කියන්නේ මේ අපි දැන් මුලින් කියපු දීගං වාස සම්පත සතෝ වස්ස සති සතෝ පස්ස සති ඒක ඊට පස්සේ දිග්ගද කොටද කියලා හුස්ම රැල්ල බලනකොට මේ සබ්බ කාය සහ පස්සම්භයං කාය සංකාරං කාය සංකාරං කියන මෙන්න මේ හතර මොකද කය පිළිබඳව මෙතන කතා කරන්නේ. කතා කරන්නේ. ඒ නිසා මේක කායානුපස්සනාවට වැටෙනවා හතර සැප. එහෙම. එහෙම. එතකොට ඊට පස්සේ අපි හඳුන්නේ දැන් සතර සතිපට්ඨානේ දැන් ඔය කියන හතර මුල් කරගෙන දැන් කායානුපස්සනාවෙත් තියෙන අපේ හඳුරන්නේ සමත විපස්සනා දෙකක් විදිහට ඕනනම් කෙනෙකුට එතන ඉඳලා ඊළඟට සතිපට්ඨානේ කායානුපස්සනාව විපස්සනාවට හරවන්න පුළුවන්. ඒනවට හරවන්න ඒ ඇත්තම එතන ඉඳලා දැන් ඇත්තම මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඇත්තටම එතන ඉඳලා දැන් බොහෝ තැන්වල උගන්වන්නේ සම්මාද මේ මේ හතර දිනු කරලා විපස්සනාවට යන ක්‍රමයක් තමයි අද බොහෝ තැන්වල තියෙන්නේ. තියෙන්නේ. හැබැයි මේක ගොඩාක් හොඳට දිනු කරන තැන්වල නම් මේක සම්මත ඉතුරු විපස්සා සතිපට්ඨාන වලට යනවා. එහෙම. මොකද මේ නිවන් දකින්න බෑ කවදාකවත් එක සතිපට්ඨානයක් මෙනෙහි කරන්න. එහෙම. එක එක සතිපට්ඨානයක් විපස්සනා වශයෙන් වඩලා වුණත් මොකද මේ විපස්සනා වශයෙන් වඩනකොට ඇත්තටම දැන් අපි කායානුපස්සනාව මුල් කරගෙන විපස්සනා වඩනවා නම් එතන වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වැඩෙන්න ඕනවා. එහෙම. ඒක සතර සතිපට්ඨාන වැඩෙන්න ඕන නිවන් දකින්න. එහෙම. ඒ නිසා දැන් සමහර වෙලාවට සමහර තැන්වල ඒක අපිට සමත වශයෙන් කරන්න පුළුවන් විපස්සනා වශයෙන් කරන්න පුළුවන්. කායානුපස්සනාව තුලම වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනාවන් වැඩෙනවා කියන එක තමයි අපි හඳුරු සීපත්. පැහැදිලිවම සම්මත. එතකොට අපි හන්නේ දැන් මේ කාරණා හතර කායානුපස්සනාව තුළට යොමු කරාම ආනාපාන සතිය දැන් ඉදිරියට තියෙන තවත් විග්‍රහයන් තියෙනවනේ. ඒ විග්‍රහයන් අපි කාලානුරූපව අපිට සියල්ලම විග්‍රහ කරගන්න අවස්ථා හැකියාවක් නැති වෙන පුළුවන් අපි හඳුනන. මූලිකව අපි දැන් මේ දස සංඥාවේ දසවෙනි සංඥාව විදිහට ගත්තාම දැන් මේක සංඥාව වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි කියන එක පිළිබඳව හැඟීමක් දැන් ඔබට පැහැදිලිව තියෙනවා. දැන් ආනාපාන සතිය පිළිබඳව සංඥාව ඇති කරගත්තේ ඊට පස්සේ ඒක දීර්ඝද කොටද කියන සංඥාව ඇති කරගත්තා ඊට පස්සේ සියලු කය පිළිබඳව සංඥා ඇති කරගත්තා ඒ වගේම ඒ තුල මේ කාය සංස්කාරයන් සංසිඳෙන ආකාරය දක්න සංඥාව ඇති කරගත්තා ඒ සංඥාව වෙනස් වීම තුල වේදනාවට අවධානය අඩු වෙනවා ඒ තුල කායික වේදනාවන් තුනී වෙනවා ඒ වගේම කය සුවපත් වීම තුළ කායික රෝගාබාධ දුරු වෙනවා කියන එක සූත්‍රයේහිම අවසානයේදී ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ සුවපත් වීම හරහා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අපි හඳුරන්නේ අපි ආනාපාන සතිය තවදුරටත් විග්‍රහ කරගන්නව නම් කොහොමද වේදනානුපස්සනාව සම්බන්ධ කරගන්න විදිහට ආනාපාන සතිය වඩන්? ඔව් සාමාන්‍යයෙන් සම්බන්ධ පැහැදිලි කරපිටින් අපේ කාල වේලාව ටිකක් හරස් වෙන නිසා එහෙමයි. අපි ටිකක් කෙටියෙන් මේ 16 ආකාරයෙන් මතක් කරත් හොඳයි. එහෙමයි. එහෙමනම් සම්ද වේදනානුපස්සනාවේදී දැන් මේ අර හුස්ම රැල්ලම අර විදිහට කරගෙන ඉස්සරහට යනවා. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ විදිහට පුදුම විදිහේ සැහැල්ලුවක් දැනුණාට පස්සේ ඒ සැහැල්ලුවත් එක්ක සාමාන්‍යයෙන් ඔන්න ප්‍රීතියක් හටගන්නවා. එහෙම. දැන් අපිට මේ මේ හැබැයි මේ ප්‍රීතිය හටගන්නේ අපි දැන් ප්‍රේතිය හොය හොයා යනව නෙවෙයි. අර හුස්ම රැල්ලටම හිත දාගෙන ඉන්නේ දැන් මේක සියුම් වෙලා සියුම් වෙලා ඔන්න ලොකු ප්‍රීතියක් හට ගන්නවා. දැන් අපිට සාමාන්‍ය සැහැල්ලු වීම පදනම් කරගෙන තමයි හිත හිතේ ප්‍රීතිය හට ගන්නවා. දැන් අපිට හිතමු සාමාන්‍ය අපි නොසිතූ මොහොතක දැන් දන් දෙන්න කැමති කෙනෙකුට පුදුම විදිහේ තමන් කැමතිම ප්‍රතිග්‍රහයකක් ලැබෙනවා. මහා ප්‍රීතියක් ඇති වෙනවා. එහෙම. අන්න ඒ වගේ දැන් මේ ආස්වාස පාස්වාස දැන් බොහොම සියුම් වෙලා සියුම් වෙලා හොඳට සතිය දැන් ස්ථාවර වෙලා තියෙන මොහොතක දැන් යාට ඒ නිසා ලොකු ප්‍රීතියක් දැනෙනවා. ඒක තමයි ප්‍රීති ප්‍රීති පරිසංවේදී අත්සිස්සාමිච්චික. ඒකට අර බොහෝම සතතෙන් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. ආස්වාස කිරීම, ප්‍රාස්වාස කිරීම බොහෝම සිහියෙන්. ඊළඟට සුඛ පරිසංවේදී. ඒ ප්‍රීතිය නිසා මුළු ඇඟේම නිකන් මහා සැපයක්. දැන් ඔය භාවනා කරනයි කියන්නේ නිකන් පුළුන් ගොඩක් උඩ ඉන්නවා වගේ. ඊළඟට මේ මහා පුදුම සැහැල්ලුවක් ඒ ආදි වශයෙන් ඒ කියන්නේ සැපය. ඒක සැපයක් මුල් කරගෙන අර විදිහටම ආස්වාද පාස්වාද තුල ඉන්නවා. එතකොට සැපය ගැන දැනුවත් වීමක් තියෙනවා ආස්වාස ප්‍රස්වාස පිළිබඳව දැනුවත් වීමක් තියෙනවා. තියෙනවා. ඊළඟට සම් චිත්ත පටිසංකා චිත්ත සංකාර පටිසංවේදී අස්සසිස්සාමේ චිත්තේදී පස්සසිස්සාමේ චික්කති. එතන චිත්ත සංකාර පටිසංවේදී කියලා කියන්නේ අත්‍තරම මේ චිත්ත සංකාර සිතේ ස්වභාවය. ඒ කියන්නේ දැන් සිතේ ස්වභාවය කියවම සානස දැන් දැන් දැන් ඇත්තටම චිත්ත සංකාර කියලා කියන්නේ වේදනා සංඥානේ. එහෙම. වේදනා සංඥා අනිකුත් ඔය සිතුවිලි ඒවා පිළිබඳව පවා දැන් මෙයා මේ බොහොම සැහැල්ලු වෙනකොට මේකේ අර වේදනා සංඥාවන්ගේ ස්වභාවය පවා මේ සිහියෙන් දකිනවා. දකිනවා. එතකොට ඒ ඒකෙදිත් අර කරන්න ඕන එකම දේ තමයි වේදනා සංඥා ගැන හිත හිතා ඉන්නේ. අර මූලික කර්මස්ථානය තුල ඉන්නේ. ඒ හරියට එනකොට අපි හන්නේ මේ සියුම් මට්ටමේ විපස්සනා ගතියකුත් පේන්න තියෙනවා නේද? පැහැදිලි විපස්සනා ගතියකුත් පේන්න තියෙනවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි චිත්ත චිත්ත සංඛාර ප්‍රතිසං. ඔව් චිත්ත සංඛාර ප්‍රතිසංවේදී අසසසාමි පස්සසාමිති. ඊළඟට සමහර පස්සම්බයන් චිත්ත සංඛාරා. අන්න. අර චිත්ත සංඛාරවල ඒ චිත්ත සංඛාරයත් සංසිදෝමේ. එහෙම. ඒතර දැන් අරක තිබිච්ච අර වේදනා සංඥා වෙනස් සිතුවිලි ඒකෙත් සැහැල්ලුව දකින්න ඉදිරියට. ඒතර දැන් මේකෙන් තේරෙන්නේ එnde end end end end පුදුම විදිහට මහා සැහැල්ලුවක් ශූන්‍යතාවයක් කරා යන ගමනක්. එහෙම. එතකොට දැන් ඒ සමාධිය ප්‍රබල වෙනවා. එතකොට දැන් මෙන්න මේ හතර අපිට පුළුවන් වේදනානුපස්සන හැටියට සඳහන් කරන්න. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දෙකක් කියන්නේ මේක මම මතක් කරන්න හොඳයි. හොඳයි. චිත් ඊළඟට ස්වාමීන් චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව චිත්ත චිත්ත සංකාර ප්‍රතිසංවේදී. ඒ කියන්නේ සිතෙහි ස්වභාව සිත සිතක් හැටියට දකින්න. කියන්නේ අර තින්නේ රාග සමරාගං වා චිත්තං සරාගං චිත්තංති පදානාති සරාගං වා චිත්තං සරාගං චිත්තංති පදානාති සදෝ සංකිත්තං මේ විදිහට ඒ ඒ සිත් දැනගෙන ඒ සිතුත් දැනගෙන ආස්වාස ප්‍රසවාස ආස්වාස ප්‍රසවාස කරනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රසවාස කරන අතරේ සිතක් කියලා දැනගෙන එහෙම. ඒ සිත දකින්න ආස්වාස ප්‍රසවාස කරන. හැබැයි මේ මූලික කර්මස්ථානය තුල. එහෙම. ඊළඟට ස්වාමීනාස අභිප්‍රමෝදයන් චිත්තං. එතකොට මේ මේ විදිහට දකිනකොට මේ තියෙන සියුම් භාවය ගැන පුදුම ප්‍රමෝදයක් සතුටක් ඇති වෙනවා. ඒ සතුට හිතන හිතක් දැපිමි එහෙම ආස්වාස ප්‍රාසත් කරන. ඒ බලන්න සතුටක් ආවට පස්සේ ඒකත් දකින්නවා කියන්නේ කොච්චර සතිය එතන දිනු වෙලාද. හැබැයි ඒ සතුටේ රැඳී සිටින්නේ නැහැ. සතුටේ රැඳී සිටින්නේ ඒක දකින්නේ ආස්වාස ප්‍රාස්වාස කරනවා. එහෙම. ඊළඟට සමාධාන් චිත්තං කියන්නේ ඇත්තටම සමාධිමත් ඒ සමාධිමත් වූ හිත පවා දකින්නවා. දැන් මේක චිත්තානුපස්සනාවනේ. නැත්නම් මේ සමාධිමත් වෙලා තියෙන හිත පවා දකින්නේ ඒ ආස්වාද ප්‍රාස්වාද කරනවා අන්තිම විමෝචයන් චිත්තං. ඒ කියන්නේ සමන්ත අතහරින්න තියෙන දේවල් අතහරින්න. එතන අතහරින්න කියන්නේ මේ විමුක්ත වෙනවා කියලා කියන්නේ නීවරණ. එහෙම සම්පූර්ණ නීවරණ නීවරණ අතහරින බව අතහැරෙන බව දැනෙන්නේ. අතහැරෙන බව අන්නහර. හැරෙන බව දැනෙන්නේ. එහෙම. චිත්තානුපස්සනාව වඩනවා. ඊළඟට සමන්ත ධම්මානුපස්සනාවේදී ඇත්තටම අනිත්‍යානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී පටිනිසග පටිනිසග්ගාම පස්සේ. එතකොට දැන් අනිත්‍ය දකින්නේ ඇත්තටම හුස්ම රැල්ල දිහාම ඉතින් ඇත්තට බලනකොට මේකේ ඇතිවීම නැතිවීම හොඳටම තේරෙනවා. ආස්වාසයක ආරම්භය අවසානය ඉතින් අනිත්‍ය අපට ඒකාන්තයෙන් පැහැදිලි වෙනවා. ඉතින් ඒ තියෙන සතියත් එක්ක දැන් අපි මේ කතා කරනවට වඩා ඒ යෝගාවචරයාට ඇත්තට මෙතන තනි කර තියෙන සුද්ධ විපස්සනාව කෙලින්ම යාට ඇතිවීම නැතිවීම හොඳට පේන්න ගන්නවා. මේ සිහියත් එක්ක. මේ සාමාන්‍යයෙන් අපි හොඳට සිහිය දිනු කරලා මේ අනිත්‍ය දේශනාවක් ඇහුවත් හොඳට හිතට වදිනවනේ. දැන් නීවරණත් එක්ක ඉඳලා ඉඳලා අනිත්‍ය දේශනාවක් ඇහුවට ඒක ඇත්තට ඔළුවට යන්නේ නැහැ. ඒ වගේ දැන් මෙතන හිත හොඳට සිහිය දිනු කරලා දිනු කරලා දිනු කරලා මේ අනිත්‍ය දකිනකොට ඒක හොඳටම අවබෝධ වෙනවා. සමාහිතෝ යථාභූතම් පජානාති කියපු විදිහට හිත සමාහිත වුණාම ඇත ඇති හැටියෙන් දකින්න පහසුයි. පහසුයි. ඊළඟට තමයි විරාගානුපස්සය. ඇත්තටම දැන් මේ අනිත්‍ය දුක්ඛ දැක්කහම තිබ්බ නිබ්බිදාවක් ඇති වෙනවා. එතන නිබ්බිදාවක් ඇති වෙලා. නිබ්බිදාව කියන්නේ නිබ්බිදාව කියන්නේ කල අවබෝධයෙන් කලකිරීම. අවබෝධයෙන් කලකිරීම. තරහෙන් කලකිරෙනව නෙවෙයි. නෑ. ඇත්තම අවබෝධයෙන් කලකිරීම. එතකොට ඒකත් එක්කම අර විරාගය කියන්නේ නොයල්මක් ඇති වෙනවා. මේවා ඉතින් අල්ලගත්තට කිසි වැඩක් නෑ. කලකිරුණාම ඇල්මක් ඇති වෙන්නේ නැහැ. කලබලකදී ඇල්මක් ඇති වෙන්නේ නැහැ විරාගානුපස්සී. නිරෝධානුපස්සී කියලා කියන්නේ. ඒතකොට අපි හන්නේ මොකක් පිළිබඳවද දැන් මෙතන කලකිරෙන්නේ? ඇත්තටම සමහර දැන් හුස්ම රැල්ල ගැන දැන් මේක මූලික අපේ මූලික කර්මස්ථාන. එහෙම. ඇත්තටම හුස්ම රැල්ල ගැන තමයි. අනේ දැන් මේක උනත් ඉතින් ඇති දෙයක් නෑ. එහෙම. ඒකද අපි දැන් වෙන වෙන දේවල් අපි මෙතන හිතන්න යන්නේ නෑ. එහෙම. හුස්ම රැල්ලම පාදක කරගන්නවා. ඊළඟට සම්හත නිරෝධානුපස්සී. නිරෝධානුපස්සී කියන්නේ ඇත්තටම මේ නිවීම දකින්න. ඇත්තට මෙතන කියන්නේ මේ ඇතිවීම නැතිවීමට වඩා ඇත්තට මේකේ දැන් මේ මේ හුස්ම රැල්ලෙහි නිවීම එහෙම. ඒ කියන්නේ මේක ඇත්තටම ඒක අපි වචනෙන් කිව්වොත් පුදුම සියුම් භාවයක්, පුදුම සැනසෙල්ලක්. නිවන කියලා කියන්නේ අපි හද දැන් මෙතන මට පොඩි පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. දැන් මෙතනදී දැන් හුස්ම රැල්ල, හුස්ම ගැනීම, හෙලීම කියලා කියන්නේ එක්තරා විදිහක කාය සංඛාරයක් නේ අපි හඳුනන. පැහැදිලි වෙනවා. එතෙන්දී හුස්ම රැල්ල නාසිකාග්‍රය තුල ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වීම තුල ස්පර්ශය ඇති වෙනවා ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා ඊට පස්සේ අපේ හුස්ම රැල්ල ඒ විවිධාකාරයෙන් අඳුන ගන්න සංඥා ඊළඟට ඒ පිළිබඳ සිතිවිලි පහළ වෙන. ඒ කියන්නේ හුස්ම ගැනීම සම්බන්ධයෙන් පංචස්කන්ධයක්ම ඇති වෙනවනේ. එතකොට අන්න ඒ පංචස්කන්ධය පිළිබඳව අවබෝධයෙන් කලකිරීම කියලා කියන්න පුළුවන් අපලන්ද. එහෙම අනිවාර්යෙන්ම. එතනදී එහෙම හිතනවා ඒක එහෙම තමයි වෙන්නේ. එහෙමයි. නැත්නම් කම්ම නිකන් හුස්ම රැල්ලක් ගැන ඒකේ තේරුමක් නැහැ වගේ. එහෙමයි. එහෙමයි. එතකොට සම්මාත් ඊළඟට මේ පටිනිස්සග්ගාන පටිනිස්සග්ගාන කියන්නේ ඇත්තටම කිසිම දෙයක් අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ. අතහැරිය යුතුයි කියන ඒ පහන සංඥාව ඇති වෙනවා. ඉතින් මේ කිසිම දෙයක හරයක් නැහැ කියන එක ඇත්තට සුද්ධ විපස්සනාවක්. අවසානයේ බලාගෙන යනකොට මේ ආනාපාන සතිය තුල අර තියපු දස සංඥාවන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. <laughs> ඔව් ඒකත් ඇත්ත. ක්‍රම දැන් ගත්තාම දස සංඥාවල අනිත්‍ය සංඥා, අනත් සංඥා, මහ විදර්ශනා ඥානම මේ ධම්මානුපස්සනාව තුළ තියෙනවා. අන්තර්ගත වෙලා තියෙනවා. අන්තර්ගත වෙලා. එහෙමයි. එතකොට අපි හන්නේ ඒ විදිහට දස සංඥාවන් ප්‍රගුණ කිරීම තුළ ඒකාන්ත වශයෙන්ම අර සංඥා විපල්ලාසයෙන් පෙළී සිටින කෙනෙකුට නිවැරදි සංඥාව ඇති කරගෙන ඇති වෙන අර වේදනාත්මක අත්දැකීම් වලින් බැහැර වෙන්න මනස ඒවයින් මුදවා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසාද දැන් මේ විදිහේ සංඥාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරන්ට මෙනෙහි කරන්න කියලා ඔව් අනුදනවද සමිත ඒකම තමයි මොකද දැන් බලන්න දැන් මේ තුලින් මේ සංඥාවන් දැන් මේක මේ අපි ඇත්තට සම්හාසේ මේ කතා කරනකොට අපිට දැන් තේරුණා දැන් මේ ආනාපාන සතිය තුළ උනත් මේ ගැඹුරු සංඥාවන් සියල්ලම තියෙනවා එහෙමයි එතකොට සම්පූර්ණ මේක දිනු වෙලා යෑම තුළ එතකොට දැන් බලන්න දැන් අර කායික අපහසුතා අර තියෙන අර ඒ සංඥාවන් දුරු නිසා කායික අපහසුතා නැති වෙනා වගේම සාංශාරික වශයෙන් තියෙන මේ සංසාර රෝගේ පවා මේ සංඥාව ප්‍රගුණ කිරීම තුළින් මේ හැඟීම Tamanගේ සිත තුළ පුරුදු කිරීම තුළින් ඒකාන්තයෙන් මේ භයානක සංසාර රෝගෙන්ම නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම. බලන්න කතරම් වටිනා සංඥා 10ක්ද දස සංඥා කියලා කියන්නේ. අපි සාකච්ඡා කළ ගිරිමානන්ද සූත්‍රයේ ඉගැන්වෙන දස සංඥාවන් පිළිබඳව. ඉතින් මේ පිළිබඳව බොහොම සාර්ථක ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු කළා කියන එක අපි විශ්වාස කරන. ඉතින් දස සංඥා ශ්‍රවණය කිරීමෙන් අවසානයේදී ගිරිමානන්ද ස්වාමින් වහන්සේ සතු වෙච්ච සියලු කායික රෝගාබාධ සමන වෙලා උන්වහන්සේට නිරෝගී සුවය සැලසුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කය රෝගී තත්වයටපත් වෙනවා වගේ මේ සංසාර රෝග සංසාර රෝගයටපත් වෙන එක නවත්ව ගන්න දස සංඥාව වැඩිම කෙතරම්ම වටිනා ක්‍රියාවක්ද කියන එක තමයි අපේ සංඥාසිරි මාහිම්පාණන් වහන්සේ ඔබට බොහොම අවධාරණාත්මකව ප්‍රකාශ කර සිටියේ. ඉතින් ධර්ම සාකච්ඡාව සඳහා නියමිත කාල වේලාව අවසන් බැවින් අපි ඊට වඩා තවත් සාකච්ඡාව දිගස්සන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදිරියේදී තවත් විවිධ මාතෘකා ඔස්සේ අපේ සාකච්ඡාව මෙහෙවන්න අපි බලාපොරොත්තු වන විවිධ සූත්‍ර දේශනා පාදක කරගෙන ඔබ විසින් දැනගත යුතු කරුණු පිළිබඳව ඔබ ඥානනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ පඤ්ඤාසිරි මාහිම් පාණන් වහන්සේගේ ඒ අනුපමේය දායකත්වයේ සහයෝගයේ නිරන්තරයෙන්ම බෞද්ධානාලිකාව වෙතට ලැබෙනවා. ඉතින් අපි සතුටුයි සඳහන් කරන ඉදිරි කාලයේදී උන්වහන්සේගේ දායකත්වයේ මත මේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යන්න අවකාශ තියෙන බව සිහිපත් කරනවා. සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. යලිත් ඊටමත් යටහත්ව කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ පූජනීය ග්‍රහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා. තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය බෙදා හදා ගන්නට මෙම ධම්සභා මණ්ඩපයේ වෙතට වැඩම කිරීම සම්බන්ධයෙන් බෞද්ධානාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්නතුන්ටත් ප්‍රේක්ෂක පින්නත් ඔබ හැමදෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරමි. මේ උතුම් ධර්ම දානමය කුසලයේ ඔබට අපට හැමත අමා නිවන් සුව පිණිස පවතිවායි ප්‍රාර්ථනා කරමි. නැවතත් මෙවන් ධර්ම සාකච්ඡාවකින් මුණගැහිමේ බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. ඔබට පෙරවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න